Elbow and Vino de Summer. නිෂ්පාදනය එල්ෆ්‍රඩ් පෙරේරා සහභාගී වන්නෝ Anesty Dias Samuel Rodrigo Bertie Gunathilaka හා ධර්මශ්‍රී ගුණසිංහ මේ තොවිල් නම් කරන්න බෑ කවදාවත් මට මේ තනියම මේ ගම් සභාව ගෙනියන්නත් බෑ. ඉලන්දාරියෙක් ගත්තාම ඌ නහට අහන්නේ නෑ. සන්තරුට ආපු වෙලාවෙන් ඉඳලා සිගරට් එක කටේ ගහගෙන ඉඳලා මගේ කක්ෂයේ වටේ ගැරික් ගැරික් ඉන්නවා ඉඳලා පාරේ යන ගෑනු ළමයිගේ ගුරුත්වාකර්ෂණයට ඇදිලා ඕම් කොහෙන් හරි කඳුරටත් නොකිය අතුරු දහන් වෙලා යන. පෞල්කාරයෙක් ගත්තාම ඌ ආපු වෙලාවේ ඉඳලා සිල්ලර කඩේ ගණන් පොතයි ඌගේ පඩියයි සංසන්දනය කර කර ඉන්නවා මිසක් අන්තෝරුව වැඩක් නෑ. ඉතින් මේ සේරම හුරප්පට්ටු වලින් බේරෙන්නේ කියලා පෙන්ෂන්කාරයෙක් ගත්තා. ඌ වැඩට එන්නේ ඉතින් ඌට ඇඟට සනීප තියෙන වෙලාවට. ඉතින් කරන්න බෑනේ මේ විදිහට කරන්න. Good morning sir. I had the bath in the morning. Because you know that day I went to Maladana, some crow <laughs> fell into my... I said, මේ ඒකයි මම ටිකක් බලන්න ඇස්සේ මිස්ටර් දොම්සියානට මම එකක් කියන්න මේ මේ විදිහට මේ වැඩ කරන්න බෑ මේ මම පරක් වෙන්නේ නැහැ නේද මේක කවුරුනේ මොකද ඈ මම අයඩ මාත් ඉන්න ඕනේ නෑ <laughs> ඒ ඔව් නෑ වයලන්න තෝ බෑනේ නෑ නාගල ආපු එක නම් හොඳයි මට කියන්නත් බැරුව හිටියේ අතහැරලා කියන්න බැරුව හිටියේ මම පහුගිය ටිකේ වැඩ කළේ ඒක මගේ because you know why මගේ ඇස් දෙක ලකුණේ ගනාවා රවන්නේ සයිලින් ගෙට මාත්නෝ. හරි හරි හරි හරි. මටත් ඔය කියන්න බැරුව හිටියෝ. ඒ මොකද මං එක අතකින් ආය අල්ලගෙන වැඩ කළේ පහුගියදී. නාපේක හොඳයි. ආ නාගනාවක් නැතුණ තමසේ අර ටයිප් ගහලා තියෙන එක අකුරු අඩුනේ නැහැ. නෑ නෑ ඒක මගේ මිස්ටේක් එකක් නෙමෙයි සර් මගේ මම යෝගී අද typewriter is out of order ආවා ටයිප් රයිටර් එක මොකුත් වැඩ කරන්නේ මම වයි අකුරේ සම්පූර්ණ මේ අකුරු නෑනේ කඩාවැටෙන අකුරු ගහනකොට පැහැල්ලෙනවා ඇයි මිස්ටර් දොම්සියානෝ මේ මේ මේ ටච් සිස්ටම් නේද ගහන්නේ ඒ කියන්නේ මට අත් දෙක වෙගුලනවා අත් දෙක වැවුණා ඒවා දැන් මම නෑ මම ගාන්නේ අයිසේ අත් දෙක වුණ දැන් මම මෙහෙම ටයිප් කරනවා අත් දෙක වැවුණා නම් මට කකුල් දෙකෙන් හරි කමන්නේ නෑ ටයිප් රයිටර් එකේ හරියට ගහගෙන යනවා ලියුම් ටික කියලා කරුණාකරලා ඒක හරි ගස්සගෙන ඉන්න අන්න ගොඩම මේසේ උඩ තියෙනවා මම මම ඒක ඇතුල්මේ මම මාත් බල්ලෝ කයිද ඕ නේ ගමන බල්ලෝ ආන් කන්තෝර වල බල්ලෝ කොහෙද ඉන්නේ බල්ලෝ ඉන්න මේ ඒකයි මේ අනේ මහත්තයා මගේ මේ ලයිසන් එක ඉක්මනට හරි ගැසලා දෙනවා. බයිසිකලේ හුලං යනවා. ඒකයි. හුලං ගියයි බයිසිකල් වල හුලං ගියාට මේක වින්කලයකට එන මම හදිසි වුණා. පුළුවන් නෑ මම තනියම නෑ මෙතන වැඩ කරන්නේ. මචාර මේ අර වයසක මහත්තයෙක් ඉන්නේ කියලා නේ. ඉක්මන් කරලා මට කන්තුරට යන්නත් තියෙන බයිසිකලේ හුලං යනවා. එයා ලයිසන් ලියන්නේ නෑ. එයා ලයිසන් කැන්සල් වෙච්ච එක්කනේ. හරි. ඉක්මන් කරන්න එපා. ඉක්මන් කරන්න මම මැසිමක් යන්නේ නැහැ. කල්පනා කරලා බලන්න පැන්සලේ උල් කරගන්න ඕන පෑනට තීන්ත ටික දාගන්න ඕන. එතකොට blotting paper carbon excuse me type writing ඇල් ලකුණ තියෙනවා. ඇල් ලකුණ තියෙනවනේ විලා වැඩ කරනවා ඇල් ඇල් ඇල් ලකුණ ඇත්ති type writer එකේ මාළඟ ඇල් ලකුණ කොහෙද තියෙන්නේ? ඇල් ලකුණ දැන් මං ගලවලා හොඳ බලපුරුදුකාරයෙක්. ආ අනේ මහත්තයා ඉක්මන් කරන්න මේ කාබන් දා ගන්න ඕනේ මේ වැඩ තියෙනවනේ බලනවා කරදයි ගොඩක් තියාගෙන මම මම මිනිස්සෙක් නේ සනින් වැඩ කරන්නේ කොහොමද නම? 200ක් වහන්න. සෝන් මේක වී ගහන්න බෑනේ. ඒ කියන්නේ සම්පූර්ණේ වදින්නේ නෑනේ වී අප. ඔය වී ගහන්න ටිකක් මඩ වගන අර පල්ලෙහාට ගිහිල්ලා ගහගෙන වී ගහන්න. වී ගහන්න එනවා මෙතන වැඩක් කරන වෙලාව. මේ හුලං යන මහත්ත හුලං යනවා. හරි හරි මේ මේ නම කොහොමද? 200ක් වහන්න. 200ක් වහාම. ගම යක්කල යක්කල. යක්කල. ආ යාළුවෙක් <laughs> අල්ලෝ එන්න එන්න එන්න එන්න. <laughs> එන්න නැතුල එන්න. ඔව් ඔය ඉන්න ගන්න නැතුලට ඇවිල්ලා කොහොමද මේ මස්ති දැන් කොහොමද? ආ දැන් හොඳින් ඉන්න. ඇත්ත. මම හරි කාලෙකින් දැක්කේ මේ මූණයක් දැක්කහම මට මේ මතක් වෙන පොත. මේකේ කේ ගහන්නක් ගන්නවා. ඔය කේ ගහන්න නැතුව යනකොට මෙතනින් වැඩක් කරන්න වෙලාවට. කේ ගහන්නේ. අනේ මහත්තයා ඉක්මන් කරන්නකො බයික් ගිහලා හොලා යනවා මහත්තයා ඒකයි මම කියන්නේ. මේ කොහොමද මේ මස්ිනා මේ තාම බොනවද මිනිහ? අවයි දැන් බොන්නේ නැහැ. <laughs> දැන් බොහොම ටිකක් ඉතින් ඔය ඉඳලා හිටලා පාවිච්චි කරනවා මේ කියන්නේ දවසකට ගුදුමක් විතර. <laughs> දවසකට ගුදුමක් එනවා ඉතින් අරගෙන මේ මොකද්ද ගම කිව්වේ? යක්කල කියලා කියවන එකවරම මොකද යක්කල යක්කල වත්තල වත්තල වත්තල නෙමෙයි යක්කල මේ වනුස කොහෙද යක්කල වත්තල නෙවෙයි පදින්දි පදින්දි වත්තල නෙමෙයි ඔය යක්කල කමද කොහොමද දන්නේ මම ඉන්නේ දැන් ඈ මේ බලන්න වත්තර නෑ නෑ මේ මෙයාගෙන් ඇහුවේ මම මේ ඒක නෙමෙයි. එයා කට කට ගහගෙන ඉන්නේ. අමුසෙන්නේ කට ගහගෙන ආවේ. පොඩ්ඩක් පොඩ්ඩක් පත් ගහන්නේ ඔය දෙන්න ආපේවට. ඔය දෙන්න බහින් බස් දෙන්න එපා මේ ලයිසන් එකක් ගන්න ඇවිල්ලා මේ එයාගේ. එයාගේ. මම ඒක ගුලම් බහින. ආ එයා කරන්නේ මේ මස්සිලා බැන්දද? බැන්දා නේ නැහැ. ආ මැටිල්ලා බැන්දේ. කවුරු? මැටිල්ලා මැටිල්ලා. සයිපිස් ආ කන්තෝරේ හිටියේ. ඔව්. සයිපිස් අයිසේ මැටිල්ලා ඒ දවස්වල ඒ වාදියත් ටිකක් බල බල හිටියා. මම හිතුවේ නෑ යා ඒ නියමන්දී කියලා. අනිවාර්යෙන් ඉක්මන් කරන්න කුලම් බහින. මැටිල්ද නෙමෙයි. ආ මම. යක්කල යක්කල. අනවන්නේ වැඩි. මැටිල්ද ඉස්සෙට ගත්තද මැටිල්ද මේ මුජුසියක් ස්වාමී ගෝනේ. මුජුසියක් ස්වාමී. ඔව්. අනිත් ඉක්මන් කරන්න. තත්පත් තමයි. තෝද දෙකේ බයිසිකල් දැම්මා. ඇයි මත රෝද හතරේ බයිසිකල්ද තියෙන්නේ? ආ මේ මේ ළමයි කී දෙනෙක්ද මස්නේ? අටයි අටයි. ආ අට දෙනෙක්. ඉන්නේ ඔන්න වන්නේ අටයි. කෑවා අටයි. අටයි ඉන්නේ රෝද අටක් නෑනේ රෝද දෙකයි ඉන්නේ. කෝච්චි පිටියක් කියලා හිතුවද බයිසිකල්? ආ රෝද අටයි දෙකයි නේද? දෙකයි දෙකයි. අනේ මහත්තයා මේ ඉක්මන් කරන්න මගේ බයිසිකලේ සමහරකට හුලං ගිහිල්ලත් තිබෙලා. හරි හරි හරි හරි ප්‍රශ්න ලියලා දෙන්න. ඔය බය වෙන්න එපා. මම මේක ලියන්න. මේ මේ ඉතින් වසිනා මම කවුරු 12ක් විතර වැඩ කළා ඒ දවසක. ආ මේ මේ නෝලක් වැඩ කරනවා. ආ පොයෝ දැන් එහේ. ආ ගෙදර වැඩ. ආ ගෙදර. ආ හරි හරි. මේ මේ මේ කොහොමද මිස්ටර් මේ මේ අරයා මේ මිස්ටර් ඩෙරෙක්ස් තාම ඉන්නවද? අයියෝ ඩෙරෙක්ස් නෑ. ආ බෙරෙන්නේ නැද්ද මොකද බෙරෙක් තියෙනවා බෙරෙක් නැහැ බෙරෙක් නැහැ මොකද කියන්නේ හමුද කොහොමද දන්නේ මගේ බයිසිකලේ ගැන ඇරලා බලුවා මේ විදිහට අයිපු කැවිලම මට තියෙනවා මොකද මෙයා කවිලා කියන්නේ බලන්න බෙරෙක් තියෙන මහත්ත බෙරෙක් තියෙන මේ විදිහට හරි හරි හරි හරි මේ මේ මේ මේ දෙදෙත් එක ලියලා ඉවරයි නෑ මේ වෙන එකක් මේ මේ කියන කියන කතාව දැන් ඉවර කරලා දාන්න බලන්න යකයක කියලා කතා කරන්නේ මම ආවේ රාජකාරියට දෙන්නා මොකෝ යකයට කියලා කතා නෑ නෑ නෑ මේ මේ මේ මේ කවුද කතා කරන්නේ ඈ බලන්න මේ බලන්න බයිසිකල් ඔය බලලා හැන්ද මම රිසිට් එක ගන්නකම් උලන් තියනවාද කියලා බලන්න උලන් ටික කිව්වොත් එහෙම යන්න ඔය මිනිස්සු ආපු වෙලාවෙ ඉඳලා හරි කරදරේ මේ අපේ කතාව දැක්කම I can't do any any work in the your type writer because the wife wife fell down in the veranda and කියන්නේ මොකුත්ම කරන්න බෑ දැන් බලන්න ඇස් ගහන්නම බෑ type writer